ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු කතිකාචාර්ය අධ්‍යාපනපති රාජකීය පඬිත පූජනීය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 පරවිපත්තිං පච්ච වෙක්ඛිතා හෝති අත්ත සම්පත්තිං පච්ච වෙක්ඛිතා හෝති පර සම්පත්තිං පච්ච වෙක්ඛිතා හෝති සාදු සාදු සාදු සදහැවතුනි මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට අනාවරණය කරන්නට යෙදුණු දේශනාවන් අතර තවත් එක් දේශනාවකට අපේ අවධානය යොමු කරන්න. මා මුලින් සඳහන් කළ මාත්‍රුකා පාඨය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකාය අපේ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථයක් අංගුත්තර නිකායේ අටක නිපාතයට ඇතුළත් දේවදත්ත විපත්ති කියන සූත්‍රයයි. දේවදත්ත හාමුදුරුව පිළිබඳව අපේ බෞද්ධ පිරිස නොයේක් තොරතුරු අහලා කියවලා දැනගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවන් මුල් කරගෙන තමයි මේ දේශනාව කරන්නේ. එහෙම කළයි කියලා උන්වහන්සේගේ දේශනාව දෙව්දත් තෙරුන් වහන්සේට පමණක් සීමා වුණු එකක් නෙමෙයි. මටත් ඔබටත් අපි හැම දිනාටම ඒ තුලින් පාඩම් කීපයක් උන්වහන්සේ උගන්වන්නට උත්සාහ කරලා තියෙනවා. මේ සූත්‍රයේ ඇතුළත් කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න කලින් මං කැමැති මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබට තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන එක් සුවිශේෂී ලක්ෂණයක් පිළිබඳව සිහිපත් කරන්න. අද අපේ රටේ බොහෝ දෙනා හොයාගෙන යන තැන් තියෙනවා ඒ තමයි උපදේශන සේවා ස්ථාන. උපදෙස් ලබා ගැනීම සඳහා පිහිටවලා තියෙන යම් යම් ස්ථාන. දරුවන්ගේ ජීවිතවල ගැටලු ඇති වුනහම අම්මලා තාත්තලා දරුවන්ව එක්කන් යනවා. උපදේශකවරයෙක් හොයාගෙන සමහර වෙලාවට මුදලක් දීලා ලොකු ගාණක් අය කරනවා මේ දරුවාගේ මේ මේ විදිහේ ගැටලුවක් තියෙනවා පාඩම් කරන්නේ බලාගත් අත බලාගෙන ඉන්නවා කල්පනා කරනවා එහෙම නැත්නම් කියන දේ නෙමේ කරන්නේ හිතුවක්කාරයි අපිට වොමනා කරන්නේ මෙන්න මෙහෙම දරුවෙක් හදාගන්නයි ඒක නිසා මේ දරුවාව නියම ස්වභාවයට පත් කරලන්න උපදෙස් ඉල්ලගෙන එහෙම මධ්‍යස්ථාන සහ උපදේශකවරුත් ඉන්නවා ඒක අපේ ජීවිතේ දැන් සාමාන්‍ය සිද්ධියක් ඊට අමතරව අපි හැම කෙනෙක්ම වගේ යම් යම් අවස්ථාවන් වලදී උපදේශ පතනවා උපදේශ හොයනවා චරිතයක් හැටියට ගත්තම අපි අහලා තියෙනවා පුංචි රාහුල හාමුදුරුවන්ගේ චරිතය උන්වහන්සේ දිනපතා මළුව හැමදීම් කටයුතු කරලා වැලි දෝතක් හත් දෙකට අරගෙන උඩට වීසි කරලා මේ වැලි දෝතේ තියෙන වැලියට ගානට අද දවසේ මට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලැබෙන්න ඕන කියන ප්‍රාර්ථනාවක් කළයි කියලා. ඊට අමතරව උපදෙස් දුන්නු අවස්ථාවන් පිළිබඳව උපදෙස් පැතූ අවස්ථාවන් පිළිබඳව අපි අහලා තියෙනවා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිතවල අපිත් එක්ක ජීවත් වෙන පිරිස තුලිනුත් ඒ කාරණා ටික මම ඔබට සිහිපත් කළේ උපදේශයක් වමනා කරන්නේ අපට අපි කරන දේ කියන දේ හිතන දේ හරිද වැරදිද කියලා තෝරගන්නයි ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ සහ උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ ලෝක සත්වයන්ට විශේෂයෙන් මිනිස්යන්ට තමන්ගේ ජීවන ගමන වඩාත් නිවැරදිව ඉදිරියට ගෙන යාම සඳහා උවමනා කරන උපදෙස් ලබා දෙන්න. ඒ වගේම තථාගතයන් වහන්සේ ලෝකෙට අනාවරණය කළ අපට පරලෝ ජීවිතයක් තියෙනවා කියලා. අද මෙහෙම ජීවත් වෙලා ඉඳලා අපි මරණයටපත් වෙනවා. නොමරි ඉන්න බෑ කාටවත්. කොහොම හිටියත් මරණයටපත් වුණායින් පස්සේ ගමන අවසාන නැ නැවත ප්‍රතිසන්දිලාභයක් කොහේ හෝ ලබනවා. ලබන්නේ කොහෙද කියලා අපි දන්නේ නැති වුණාට ප්‍රතිසන්දිලාභයක් ලබනවා. නැවත අලුත් ජීවිතයක් ගොඩනගාගෙන යනවා. මෙහෙම නොකඩවා යන ගමනක් තියෙනවා. ඒකට කියන්නේ සංසාර ගමන. ඒ සසර ගමනේ එක නවාතනක් තමයි දැන් මේ ඉන්නේ. අවුරුදු 60 70ක් 80ක් අඩුමක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොච්චරද ආයු කාලය කියලා. ආයු කාලය තියෙන තුරු අපි රැඳිලා ඉන්නවා. එතකින් එහාට ඉන්න බෑ මරණයටපත් වුණායින් පස්සේ නැවත ප්‍රතිසන්දියක් ලබනවා. ආයෙත් අලුත් ජීවිතයක් ගොඩනගාගෙන යනවා. මේ යන ගමන තමයි සංසාර ගමන කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ. අනමතග්ගෝයන් වික්ඛවේ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති කියලා කියන්නේ. ආරම්භක කෙලවර කවදාත් කොහොම සිද්ධ වුණාද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. නමුත් මේ ගමන යනවා අපි. ඒ යන ගමනේදී ඊළඟට ජීවිතයක් ලැබෙන නිසා ඒ ලබා ගන්න තැන කොයි වගේ ජීවිතයක්ද මට ලැබිය යුත්තේ කියන එකට උවමනා කරන දේවලුත් සම්පාදනය කරගන්න ඕනන්නේ මේ ජීවිතේමයි. මරණින් පස්සේ තැනක උපන්නට පස්සුව බෑ මේක හදාගන්න. එතකොට ඉපදිලා හමාරයි. මෙන්න මේ සසර ගමන නිවැරදි කරගන්න යහපත් කරගන්නත් බුදුහාමුදුරන් වහන්සේ අනුශාසනා කළා අවවාද දුන්නා නමුත් යම්කිසි පුද්ගලයේ සංසාරේ කොච්චර දුර ගමනක් ගියත් ඒ සියල්ලම මේ ලෝකයේ තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ විශ්වය තුල ඒක දුක් සහිතයි කරදර කම්කටොළු සහිතයි වේදනා බරිතයි. එහෙමනම් ලෝකෙන් ඈතර වෙන්න ඕනේ. ඒකට කියන්නේ ලෝකෝත්තර తත්වය කියලා. අන්න ඒ ලෝකෝත්තර తත්වය ලබන්නත් සතහාගතයන් වහන්සේ අවවාදම් ශාසනා කරලා තියෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති අපි මොකටද බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ ඇසිය යුත්තේ? හැදෑවිය යුත්තේ කියන කාරණය. ඒක මුලින්ම සඳහන් කළේ අද වෙනකොට අපේ සමාජයේ ගොඩක් දෙනා තුල විශ්වාසය තියෙන්නේ මන ඕන කරන්නේ නිවන් දකින්න කියලා. ඒ නිසානේ තරුණ ළමයි බනහන් දෙන්නේ නැත්තේ. තරුණ අය සිල් සමාදන් වෙන්න කැමැත්තක් නැත්තේ වැඩිපුර. ධර්ම සාකච්ඡා කරන්න උනන්දුවක් නැත්තේ සංගීත සම්දර්ශනයකට චිත්‍රපටයක් බලන්න තියෙන උනන්දුව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න තියනවද නැහැ ඇයි ඒ අය තුල ආකල්පයක් ගොඩනැගිලා තියෙනවා අපට තව කල් තියෙනවා වනහන් ඒ කියන්නේ නිවන් දකින්න කල් තියෙනවා දැන් ඕන නැහැ කියලා නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ පුරාවටම තියෙන්නේ අවවාද සහ අනුශාසනා. ධම්මපදයේ තියෙනවා ඕදීය නුසාසෙය අසබ්භාච නිවාරේ සතං හිතෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ මේකේ පැතිකඩ දෙකක් උන්වහන්සේ පෙන්වලා දෙනවා මොකද්ද ඕදේය නුසාසෙය අසබ්භාච නිවාරේ අවවාද අනුශාසනා කියන ඒවා හැමෝටම ඕනේ ගිහි පැවිදි ભેදයක් ඇත්තෙත් නැහැ ස්ත්‍රී පුරුෂ ભેදයක් සලකන්න ඕනෙන්නෙත් නැහැ පාලක පාලිත කියන ભેදය ගැන හිතන්න ඕනෙන්නෙත් නැහැ හැම කෙනෙකුටම ඕන අවවාද සහ අනුශාසනා ඇයි ඕනන්නේ? අපි ඔක්කොමලා කැමති සුඛකාමානි භූතානි කියන බණ පදේ කියලා දුන්නා සැප කැමති අය තමයි ලෝකෙ හැමෝම. මේ ධර්ම දේශනාව දේශනා කරන මම ශ්‍රවණය කරන ඔබත් සැප කැමති අය නෙමෙයිද? අපි ප්‍රාර්ථනා කරන්නේ සැප නොවේයිද? හොයාගෙන යන්නේ සැප නොවේද? තථාගතයන් වහන්සේ දේශනා කළා හැම කෙනෙක්ම සැපයට කැමතියි. කැමති වුණාට සැපේ ලැබෙන්නේ හැමෝටම. එහෙමනම් මොකද්ද කළ යුත්තේ? සැපය ළඟා කරගත හැකි ක්‍රමය හොයන්න ඕනේ. හොයලා ඊට අනුගතව කටයුතු කරන්න ඕනේ. අන්න ඒ ක්‍රමය තමයි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ. ලෝකේ මිනිස්සු එදා කලෙත් අද කරන්නේ සැප කැමැති වුණාට සැප හොයා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය පැරදි. එසේ නැත්නම් දුර්වලයි දුර්වලයි. මෙන්න මේ වරද නිසා තමයි සැප කැමති මිනිස්සු සැප හෙව්වට ලැබිලා නැත්තේ. සරල උදාහරණයක් කිව්වොත් අපි සැප හොයාගෙන යනවා දේවාලවලට. අදත් යනවනේ දේවාලවලට. දේවාල වලට ගිහිල්ලා පුද පූජා පවත්වලා ප්‍රාර්ථනා කරනවා මට සැප ලැබෙන්න ඕනේ. සැප ලැබීම කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ විභාගයේ හොඳට සමත් වෙන්න ඕනේ. රැකියාවක් ලැබෙන්න ඕනේ. ලබාගත් රැකියාවේ උසස් වීමක් ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් මම ප්‍රාර්ථනා කරන විදිහට මට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න ඕන. විවාහ වෙන්න ඉන්න අය. එසේත් නැත්තම් මට හොඳ ස්වාමි දියණියක් ලැබෙන්න ඕනේ. යසීසුරු සම්පත් ලැබෙන්න ඕනේ කියලා මේව ප්‍රාර්ථනා කරනවා. ඔය එක ක්‍රමයක්. තව කොටසක් ඉන්නවා සැප විඳින්න කියලා මද්ද්‍රව්‍ය වගේ දේවල් හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා ඒව පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ මොකටද? සැප ලබන්න. තව කොටසක් ඉන්නවා හොරකමේ යෙදෙනවා. මංකොල්ල කනවා. අපරාධ කරනවා. මොකටද මේ සැප ලබන්න සහ සැප විඳින්න? මිනිස්සු මේ සියල්ල කරන්නේ සැප හොයාගෙන යන නිසා. බුදුරජාණන් වහන්සේ ඒක හැඳින්වේ කාම ගුණ කියලා. සැපය උන්වහන්සේ හැඳින්වුවේ කාම ගුණ කියලා. ඒ වෙනුවෙන් තමයි ওই සියල්ල කරන්නේ. ඊට අමතරව කීප දෙනෙක් හරි ඉන්නවා සැපය නම් ඕක නෙමෙයි. ඒ හොයාගෙන යන සැපේ තුලින් සැපයක් ලබනවට වඩා දුක් විඳින්න වෙන්නේ. ඒ නිසා සැප ලබන මඟ තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ ක්‍රමය අනුගමනය කරන්න ඕන කියලා සුළු පිරිසක් අනුගමනය කරනවා නැත්තේ නෑ. දැන් බුදුහාමුදුරන් වහන්සේ අර ඕදීය නුසාසෙය අසබ්බාච නිවාරේ කියලා කරපු දේශනාව තුළ අපිට මේ අවවාද අනුශාසනානේ ධර්මයේ තුල තියෙන්නේ ඒක වමනා කරන්නේ මොකටද අපි සැප විඳින්න කැමති නිසා සැප හොයාගෙන යන පාර හොයා ගන්නයි හඳුනා ගන්නයි ඒක තියෙන්නේ ධහමේ පමණයි නමුත් හැමෝම ඒකට යොමු වෙන්නේ නැහැ කවුද යොමු වෙන්නේ සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ සත්පුරුෂයා තමයි සැප හොයාගෙන දහමේ උගන්වන මඟ ඔස්සේ සැප ලබා ගැනීම සඳහා ගමන් කරන්නේ. ගමන් කරලා එයා සැප ලබනවා. හැබැයි අසත්පුරුෂයා අසත්පුරුෂයා අසතං හෝති අප්පියෝ දහම පිළිකුල් කරනවා අප්‍රසන්න කරනවා විවේචනය කරනවා දොස් කියනවා ඔය සමහර අය කියන්නේ බණ අහලා කාටද හරි ගියේ? බණ අහපු අයට මොනවද ලැබුණේ? ඊට වඩා නරකද ටිකක් කාලක් භාගයක් දාගත්තාම කියලා මිනිස්සු කියන්නේ. ඒ කියන්නේ ඔවුන් සැප කියලා හිතුවේ දහමෙන් තොර ක්‍රියාමාර්ගය. ඔවුන් තමයි අසත්පුරුෂ ගණයට බුදුහාමුදුරන් වහන්සේ අතුල් කරලා තියෙන්නේ. මම මෙතෙක් වේලා මේ දේවදත්ත විපත්ති සූත්‍රයේ තියෙන කාරණයක් දෙකක් ගැන ඔබේ අවධානය යොමු කරන්න කලින් මේ ටික සඳහන් කළේ අපි හැමෝටම ධර්මය අවශ්‍යයි කියලා කියන්න. හැමෝම සැප බලාපොරොත්තු වෙන නිසා හැමෝටම ධර්මය අවශ්‍යයි. ප්‍රසිද්ධ දහම් පදයක් තියෙනවා ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී කියලා. දහමෙහි නිරත වෙන්න දහමින් රැකෙනවා කියලා. ඒක අනිත් පැත්තට හිතලා බලන්නකෝ. අපේ ජීවිතවලට ආරක්ෂාවක් නැහැ කියලා කියන්නේ අපි දහමට පිටුපාපු නිසායි. දහමට පිටු නොපා දහමේ යෙදෙන්නාට වෙන්න මොන ආරක්ෂාවක් මොකක්වත් ඕන නෑ. එයා වටා මේ අවිආයුධ තියාගෙන රකින්න ඕන නෑ දහමේ නිරත වෙනවා නම්. දහමේ නිරත වෙන කෙනාට ආරක්ෂාව තියෙන්නේ දහමෙන්මයි. දහමට පිටුපාන හැම කෙනෙකුටම විකල්ප ආරක්ෂක වැඩ පිළිවෙලක් ඕනේ. බුදුරජාණන් වහන්සේට ආරක්ෂකයෝ හිටියේ නැහැ. උන්වහන්සේ මේ ලෝකේ පතල කීර්තියක් ලබාගත් ශාස්ත්‍රවරයෙක්. විරුද්ධවාදීන් හිටියා. හැබැයි උන්වහන්සේ කොසල් මහරජුරවන්නේ කියලා මගධ දේශේනේ වැඩ හිටියේ ධානම අවුරුද්දක්. මේ මට ආරක්ෂක වටයෝ කීප දෙනෙක් ගෙවන්න නැතුව ජීවත් වෙන්න බෑ ජේතවනාරාමේ කියලා එහෙම ඉල්ලීමක් කළේ නැහැ. ඒ මොකද උන්වහන්සේ දන්නවා ධර්මයෙන් මට ආරක්ෂාව තියෙනවා. ඊට වඩා රැකවරණයක් නෑ ලෝකේ කියලා. යම් කිසි කෙනෙක් වෙනත් දේවල් වලින් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ ඔහුගේ හෘදේ සාක්ෂිය දන්නවා ඔහු ධහමට එකඟව කටයුතු කරන්නේ නැහැ කියලා. මේක ශ්‍රාවක ඔබ ඕනනම් අත්හදා බලන්න. ඔබ ධහම හොඳට තේරුම් අරගෙන ධහමට අනුගතව ජීවත් වෙන්න බලන්න. බයක්, සැකයක්, පැති ගැනීමක්, ලෝමෝද්ගමනයක් එහෙම මොකක්වත් සිද්ධ වෙනවද කියලා නෑ. ඒක නිසා අපි හැමෝටම මේ ධහම වුවමනයි. දේවදත්ත විපත්ති සූත්‍රයේ බුදුහාමුදුරුවන් වහන්සේ ඊටා වටිනා කාරණයක් පැහැදිලි කරනවා. සාදු භික්කවේ භික්ඛු කාලේන කාලං අත්ථ විපත්තිං පච්චවෙක්කිතා හෝති පර විපත්තිං පච්චවෙක්කිතා හෝති අත්ථ සම්පත්තිං පච්චවෙක්කිතා හෝති පර සම්පත්තිං පච්චවෙක්කිතා හෝති කියලා පින්වතුනි අපි ජීවත් වෙන කාල සීමාව තුළ අපි දන්නේ නැහැ කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා අපේ ආයු කාලේ එච්චර ලොකු එකක් නෙමෙයි දීර්ඝ කාලයක් නෙමෙයි. අප්පමිදම් වික්කවේ manussානං ආයු. මිනිසුන්ගේ ආයු කාලය බොහොම ටිකයි, ස්වල්පයයි. ඒක මෙහෙම හිතලා බලන්නකෝ. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් ගැන හිතුවොත් එහෙම. එයා ජීවත් වෙලා තියෙන දවස් ගාන කීයද? අවුරුද්දකට දවස් 365යි තියෙන්නේ. 365 100ෙන් වැඩි කරපුවම 36500යි. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුගේ ජීවත් වෙන කාල සීමාව දින 36500යි. 50000ක්වත් නැහැනේ. අපි හිතාගෙන ඉන්නවා මා ලොකු කාලයක් වගේ කියලා. නෑ. පුංචි කාලයක් තියෙන. ඒකෙනුත් භාගයක් අරින්න ඕන රාත්‍රී කාලය නිසා. දවසකට රාත්‍රී කාලයකුත් ගත කරනවා. එතකොට කොච්චර සුළු ප්‍රමාණයක්ද තියෙන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කළා ගමනියෝ සම්පරායෝ හැමෝම ජීවිතය අතහැරලා යනවා. කරන්න ඕන වැඩ දෙකයි තියෙන්නේ. කත්තබ්බං කුසලං චරිතබ්බං Brahmacharya. ජීවත් වන කාලෙදී මේ වැඩ දෙක තේරුම් අරගෙන ඒ වැඩ දෙකේ නිරත වෙන්න කියලා කිව්වා. එතකොට මේ ජීවිතය ජීවත් වන කාලය තුලදී දවසින් දවස සතියෙන් මාසෙන් අවුරුද්දෙන් අවුරුද්ද අභිවෘද්ධිය කරා දියුණුව කරා යහපත කරා ගමන් කරනවායි කියලා. අපි ජීවත් වන මේ සමාජය ගැන හොඳට අවධානය යොමු කළාම ඔබ ඉන්න ප්‍රදේශ ගැනත් කල්පනා කරන්ද නිට්ටම් වේද වේයන් ගොඩද පස්යාලේද කියලා ගැටලුවක් නැහැ. මේ දායකත්ව දරන ඔබ පින්වතුන් ඉන්න ප්‍රදේශයේ ජීවත් වන උදවිය පිළිබඳව තම තමන් හිතලා බලන්නකො ටිකක් අවධානය යොමු කරලා ඔබට හඳුනා ගන්න හම්බ වෙයි පුද්ගලයෝ දෙකොටසා සමහර අය ඉන්නවා මීට අවුරුදු 5කට විතර කලින් හොඳ මට්ටමක හිටියා. හොඳ මට්ටමක කියලා කියන්නේ ගෙවල් දොරවල් හොඳට හදාගෙන දරු පවුල හොඳට නඩත්තු කරගෙන දරුවන්ගේ දැනීගෙන ගැනීම කටයුතු ලස්සනට සිද්ධ කරමින් පවුලේ සමාජිකයන් අතරත් සුහදශීලී බව මිත්‍ර සන්තවය වඩාත් ශක්ති සම්පන්නව ගොඩනගාගෙන ස්වාමි භාර්යා දෙන්න අතරත් දෙමව්පියෝ සද්දා දරුවන් අතරත් ආදරය, සෙනෙහස, රැකවරණය මේ මූලික අවශ්‍යතානේ. මේවා හොද්දට තහවුරු කරගෙන ලස්සන ජීවිත ගත කරපු අය ආර්ථිකයක් ශක්ති සම්පන්න කරගෙන හිටපු සමහර පවුල් අවුරුදු 4ක් 5ක් යනකොට පහළටම ඇද වැටිලා. දැන් සුහදකම නැහැ. මිත්‍රශීලී බව නැහැ. ලිංගතුත්වම නැහැ. දරුවෝ සීසීකඩ ස්වාමි පුරුෂයා භාර්යාව දෙන්න දෙමහල්ලෝ කතා බහ කරන්නේ එක්ක දික්කසාද වෙන්න නඩු කියනවා. එසේත් නැත්තම් දෙන්න දෙපැත්තක. එහෙමත් නැත්තම් අර හොඳට හිටපු කුරුළු කැදල්ලක් වගේ තිබුණු පවුලේ දැන් මොකද වෙලා තියෙන්නේ? ඔන්න මිනිස්සයා හැන්දෑවට බීගෙන ඇවිල්ලා රණ්ඩු සරුවා. දොස් පරොස් කියන ඒවද බඩු මුට්ටු පොළවේ ගහලා මහා නාඩගමක් බවට පත්වෙච්ච දැන් තියෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ ලස්සනට හිතපු යහපත් විදියට ජීවිත ගොඩනගාගෙන හිටපු පවුල් පිටින් මිනිස්සු ජීවන ගමනේ ප්‍රපාතයට ඇද වැටිලා තියෙනවා. තථාගතයන් වහන්සේ සමග සරියුත් මගලන් දෙනවහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ගිජ්ජකූට පර්වතයෙන් බැහැගෙන එන වේලාවක උන්වහන්සේලාගෙන් ස්වාමීන් වහන්සේලා කීප දමක් කියන බුදුහාමුදුරන් වහන්සේට ස්වාමීනි අන්න අර අසවල් ගල් කුල ළඟ නම් විවේක විහරණයෙන් ඉන්න හොඳයි. අපි වඩිමු කියලා. පර්වතයේ ඉඳලා බැහැගෙන එන වෙලාවේ තථාගතයන් වහන්සේ ඒක අනුමත කරලා එතෙන්ද වඩිනවා. උන්වහන්සේ පර්වත පාමුල වැඩ ඉන්නවා. එක හාමුදුරු නමක් වටෙන් ගිහිල්ලා අර පර්වතේ උඩට නැගෙනවා. උඩට නැගලා අනිත් පැත්ත බලනකොට ලොකු ප්‍රපාතයක්. ඇඟ හිරිවැටලා යන විදිහේ ප්‍රපාතයක්. අනිකුත් හාමුදුරුවන්ලා කතා කරලා කියනවා එන්නකෝ බලන්න. වැඩි කිට්ටු වෙන්න එපා. එවිල බලන්න යන්න එපා බලන්නකො ප්‍රපාතය කියලා. මේ පිරිස බහැලා ඇවිල්ලා බුදුහාමුදුරන් වහන්සේට කියනවා ස්වාමීනි මේ පර්වතයේ උඩට නැග්ගම අනිත් පැත්ත බලනකොට විරුද්ධ දිශාව ලොකු ප්‍රපාතයක්. මීටත් වඩා ප්‍රපාත තියනවද ලෝකේ කියලා. මම මේ කියන්නේ සංයුක්ත නිකායේ බණ පොතේ තියෙන පපාත කියලාම සූත්‍රයක්. ප්‍රපාතය ගැන. මීට වඩා ලොකු ප්‍රපාත තියනවාද කියලා ඇහුවා. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළ මහණෙනි තියෙනවා. යම් කිසි මිනිස්සෙක් තමන්ගේ සිත වරදවා යොදාගත් නිසා ඒ මිනිස්යාට මුහුණ පාන්න සිද්ධ වෙන తত্ত্বය කොහිට වඩා දරුණු ප්‍රපාතයක් කියලා. ආපහු කිව්වොත් එහෙම යම්කිසි කෙනෙක් තමන්ගේ සිතවිලි නැත්තම් සිත වැරදි විදිහට යෙදුවොත් එහෙම භාවිත කළොත් එහෙම ඒ මනුස්සයා ඇද වැටෙන්නේ ප්‍රපාතේ තමයි. ඒක මේ ජීවිතේ විතරක් නෙවෙයි සංසාරගත ජීවිතේ ප්‍රපාතේ කරාමයි යන්නේ. මං එනිසයි ඔබට කිව්වේ මේ ධහම තුල තියෙන්නේ දැන් මේ දේවදත්ත විපත්ති සූත්‍රේ මුල් කාරණා දෙකෙන් තියෙන්නේ මොකද්ද සාදු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අත්ථ විපත්තිං පච්චවෙක්කිතා හෝති මහණෙනි ඔබලා කලින් කල වරින් වර හිතන්න පුරුදු වෙන්න ඕනේ අත්ථ විපත්තිං පච්චවෙක්කිතා මම විපත්‍ය කරා යන කෙනෙක්ද? ප්‍රපාතය කරා ගමන් කරන කෙනෙක්ද? මං මීට මාස 3කට කලින් හිතමු මට්ටමට වඩා ටිකක් අඩියක් පියවරක් ඉහළට ගිහිල්ලාද ඉන්නේ නැත්නම් පහළට වැටිලාද වරින් වර හිතන්න කියනවා පච්චවෙක්කිතා කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂණය කරන්න කියනවා හිතන්න කියනවා ඒක හරි වැදගත් පාඩමක් මොකද අපි ඒ වගේ දේවල් නොකිරීම නිසා තමයි අපි දන්නේ නැහැනේ දැන් ගිය මාසේ අපිට කොච්චර වියහිදම් වුණාද? දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අපි කොච්චර වියදම් කළාද? කෑම බීම සඳහා කොච්චර වියදම් කළාද? ඒ වගේම අපේ විනෝද කටයුතු සඳහා අපි කොච්චර වියදම් කරලා තියෙනවද? පවුලේ පවුල් ඒකකය ගත්තාම මෙහෙත් හේත් ගන්න අනිකුත් යුතුයකම් මිෂ්ඨ කරන්න ඔය වගේ පොඩි කාලසටහනක් අයවැය ලේඛනයක් පවුලක තියෙනවා නම් ඒක මේ අර ආණ්ඩුවේ අයවැය වාගේ ඉදිරිපත් කරලා මේ සංවාද විවාද පවත්වන්න නෙමෙයි එහෙම එකක් අඩුම තරමේ මනෝමය වශයෙන් හරි අපිට තියෙනවා නම් පුළුවන් නාස්තිය අවම කරගන්න. ඊළඟට අත්‍යවශ්‍ය නොවන නැත්නම් අවශ්‍යත් නොවන යම් යම් දේවල් වලට අපි වැඩියෙන් වියදම් කරලා තියෙනවා නම් ඒ වියදම් ඊළඟ මාසේ අඩු කරගන්න ඕනේ. මොකද මේක විනාශයක්. අවශ්‍ය නොවන දේවල් වලට අපි මෙච්චර වියදම් කරලා තියෙනවානේ. සරල උදාහරණයක් කිව්වොත් තාත්තට පුළුවන් එයා දුම්බැටි භාවිතා කරන කෙනෙක් නම් මත්වතුර භාවිතා කරන කෙනෙක් නම් ඒ දෙන්නටම කතා කරගෙන පුළුවන් මේ වගේ පොඩි වියදම් ලැයිස්තුවක් ආදායම් ලැයිස්තුවක් ගොනු කරගෙන තියනවා නම් මාසේ අවසානයේදී සිහියෙන් ඉන්න වෙලාවක හරි කතා කරන්ද ගිය මාසේ අපිට මෙච්චර වියදම් වෙලා තියෙනවා. ඔයා දුම්රැටි වලට මෙච්චර වියදම් කරලා තියෙනවා. මොකද්ද ලැබිච්ච දේ? ඒ නිසා මං බොන්න එපා කියන්නේ එහෙමනේ හිත හදන්න ඕනනේ. එකපාරටම බොන්න එපා කිව්වොත් එමේ ඊට පස්සේ ඉතින් ගෙදර ඉන්න හම්බෙන්නේ මං එහෙම එපා කියන්නේ හැබැයි මේ මාසෙ ටිකක් අඩු කරන්න. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා ගිය මාසෙට වඩා මේ මාසෙ වියදම් කරන්න වෙලා තියෙනවා. අපි එන්නේ එන්නේ ශක්ති සම්පන්න මිනිස්සු වෙනවා නෙවෙයි දුර්වල වෙනවා හදිසියේ හෝ ලෙඩක් දුකක් හැදුනොත් කොහොමද අපි ජීවත් වෙන්නේ? දැන් මෙහෙම අපි වරින් වර අපේ විපත්ති කර දේවල් පිළිබඳව පෞද්ගලිකව පුද්ගලයන් හැටියටත් ආයතන වශයෙන් ගත්තාම පවුල් ඒකකයේ ඉඳලා රාජ්‍ය දක්වා රජය දක්වා මේක කරන්න ඕනේ. සජීය නම් අයවැයලේ කෙනෙක් ඉදිරිපත් කරනවා. එතකොට ඉදිරිපත් කළාටම මදි. ඒකේ අයවැය හිගිය කියලා එකක් අපිට කියනවනේ නේද? ඊට පස්සේ කියනවා ණය ගත්තා මෙච්චර ගන්න ඕන ගත්තයි කියලා. අපි දන්නේ නැහැ නේද? අපි කවුරුවත් ණය අරන්නේ නැහැ හැබැයි රටේම ජනතාව ඒවා ගෙවන්න ඕනේ. එකතු වෙලා. එතකොට ඒ පාලක පිරිස සාකච්ඡා කරන්න ඕනේ මේ කාලේන කාලං පරවිපත්තිං හෝති කියන එක. පච්චවෙක්කිතා හෝති කියන එක. මොකද්ද? අපි මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද එළඹෙන අවුරුද්ද සුභවාදී කරගන්න. දියුණුව කරා ගෙනියන්න. යහපත පිණිස පවත්වාගෙන යන්න නම් පහුගිය අවුරුද්දේ ලබාගත් ණයහා ලබාගත් ආදායම වියපැහැදම් කරලා තියෙන්නේ මොනවටද? අර්ථවත් දේවල් වලටද? નિરර්ථක දේවල් වලටද? මේවා සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරලා සම්මුතියකට එන්න ඕනේ. ඉදිරි අවුරුද්ද තුල මේ නාස්තිය අවම කරගත යුතුයි කියලා. ඒක පුද්ගලයාගේ ඉඳලා ඊට පස්සේ එන 15ම තියෙන ආයතනයේ පවුල පවුලේ ඉඳලා ගත්තොත් එහෙම රාජ්‍ය දක්වාම එක කළ යුතුයි. එනිසා උන්වහන්සේ දේශනා කරනවා කලින් කල මේ විපත්තිකර தත්වයන් පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. විපත්තිකර தත්වයන් පිළිබඳව විතරක් නෙවෙයි. අත්ත සම්පත්තින් පච්චවේක්කිතා හෝති පර සම්පත්තින් පච්චවේක්කිතා හෝති ලැබීම පිළිබඳවත් එහෙම හිතන්න කියනවා. දැන් ගිය මාසයට වඩා මේ මාසයේ මගේ සෞඛ්‍ය සම්පන්නකම කොහොමද? ලෙඩ දුක් අඩුද? නිරෝගීකම ලැබිලා තියෙනවද? එහෙම නැත්නම් නිරෝගීකම ඇති කර ගැනීම සඳහා මා විසින් කළ යුතු දේවල් තියෙනවද? ගිය අවුරුද්ද ගිය මාසෙ මට බැරි වුණා මේක කරන්න. වැඩ ටිකක් වැඩි වෙච්ච නිසා මේ මාසෙවත් අඩු ගානේ මං ගැන හිතන්න ඕන. මගේ සෞඛ්‍යය ගැන හිතන්න ඕන. මගේ ආර්ථිකය ගැන හිතන්න ඕන. මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව හිතන්න ඕන. අධ්‍යාපන ඒ නිරත වෙලා ඉන්න දරුවෙක් නම් තරුණ දරුවෝ ඉන්නවා. ඒ අය බලන්න ඕන ගිය මාසේ මගේ ගොඩාක් කාලේ නාස්ති වුණා පොත්පත් වලට යොමු වෙන්නේ නැතුව. හැබැයි මේ විදිහට ගියොත් මට අවුරුද්ද අවසානයේ විභාගය ජයග්‍රහණය කරගන්න බැරි වෙයි. ඒක එයා බලාපොරොත්තු වන සම්පත්තියක්. ඒ සම්පත්තිය ළඟා කරගන්න නම් දැම්මම මම අර ගිය කාලේ මට ආය අල්ලගන්න බෑ. නමුත් ඉදිරියට තියෙන කාලයෙන් උපරිම ඵල නෙලා ගන්න ඕන කියලා වහවහ කටයුතු කරන්න ඕනේ. අපේ සිතේ ස්වභාවය තමයි ඒව කරගෙන යනකොට දන්නේම නැතුව වෙනත් මාර්ගවලට යනවා. සිතුවිලි. එහෙම ගියාම අර දුම්රිය පීලි පැන්නා වගේ. දුම්රියක් පීලි පැන්නම ගමන් කරවන්න බෑනේ. ඊට පස්සේ ආයෙ පීලිගත කරන්න ඕනේ. ඒ වගේ නැවත නැවත කලින් කල මේ විපත්ති ස්වභාවය සහ සම්පatti ස්වභාවය හිතන කෙනාට තමයි අභිවෘද්ධිය කරා ගමන් කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා දෙව්දත් තෙරුන් වහන්සේ තමන්ගේ හිතට ආපු ලාභයෙන් ලාභය කියන මේ සිතුවිල්ල මර්ධනය කරගෙන ඒ ගැන හිතලා සකස් කරගන්න බැරි වෙච්ච නිසා තමයි ඔහු තථාගතයන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාට ලැබිච්ච ලාභ ඉවසන්නේ නැතුව මම ඒ තනතුරට යන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ ඝාතනය කරන තැනටපත් උනේ. ඝාතනය කරන්න උත්සාහ කරන තැනටපත් උනේ. අලාභය පිළිබඳවත් එහෙමයි. ඊ අසස, අයස, සත්කාරය, අසත්කාරය, ඒ වගේම පාපීච්ඡතාවය පහත් නරක ලාමක සිතුවිලි ඇතිවීම ඒ තැනැත්තාට තමන්ගේ සිත හඳුනාගෙන සිතුවිලි පාලනය කරගන්න බැරි වෙච්ච නිසා තමයි පාපතරයෙක් බවට පත් වුනේ. එනිසා පින්වතුනි තථාගතයන් වහන්සේ මේ දේවදත්ත විපත්ති සූත්‍රයෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. ඔබ අනිකුත් දේවල් වගේම ඔබේ සිත පිළිබඳව සිතේ හැසිරීම පිළිබඳව අවධානය යොමු කරන්නේ ඒ සිතට එන සිතුවිලි මනවින් හඳුනා ගන්න උත්සාහ කරන්න යහපත් සිතුවිලි පමණක් රඳවා තබාගෙන ක්‍රියාත්මක කරන්න අයහපත් සිතුවිලි සියල්ල ඉවතලන්න එතකොට ඔබේ සම්පත්තිය විපත්තිය නැවත නැවත නැවත වෙනදට මෙනෙහි කිරීම තුළින් ඒ අනුව කටයුතු කිරීමට උත්සාහ ගත්තාම ඔබේ ජීවිතය පියවරෙන් පියවර අභිවෘද්ධිය කරා ගමන් කරනවා. සැපත කරා ගමන් කරනවා. පරලෝ ජීවිතයත් යහපත් වෙනවා. එහෙම කෙනාට තමයි දෙලොව අභිවෘද්ධිය සලසාගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ශක්තිය, ඒ වාසනාව, ඒ ප්‍රඥා ඇස පින්වත් ඔබට පහළ වේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් කරන්නේ. සංසාර දුකින් ඈතරව ලබන අමා මහ නිවනින් සැනසීම ලැබේවා සැලසේවා ඒ වගේම ඔබ බලාපොරොත්තු වන ආකාරයට ජන්මාන්තරගත වෙන්නේ දුණු මව් දෙමව්පිය ආදීන් ඇතුළු කොට ඇති සියලු ඥාති වර්ගයාටත් සසර දුක් නිමා කොට ලබන උතුම් වූ නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ආකාසත්තා ච බුම්මත් සද්ධා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති දේවදත්ත විපස්සී සූත්‍රය ඇසුරෙන් එම උතුම් ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු කතිකාචාර්ය අධ්‍යාපනපති රාජකීය පඬිතුක පූජනීය නෙළුවා කන්දේ ඥානානන්ද සාමීන්ද්‍රයන්න් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු Thank you.